හොඳයි සුබුද්දෑසනක් කොහොම සියලු කෙනෙක්ටම අද දවසේ සමාජ දාලය හරහා අපත් එක්ක එකතු වෙන ඔබ සියලු කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද උදෑසනයේදී ඔබ අප සමග එකතු වෙලා සිටින එක ඉතාමත් ප්‍රීතියක්. ඔබත් එක්ක එකතු වෙන්න ලැබීම දිවෙනා සතුටුම භාගයක් කොට අපි සලකනවා. ඉතින් අපි සියලු කෙනෙක් මේ වෙලාවේදී අපි ඇස් වහලා අපි ඉන්න ස්ථානයන් වලදී දෙවියන් වහන්සේට අපගේ ජීවිත ඔසවලා මාසර අපි ස්තුතිවන්ත වෙමු. වහන්සේ මේ පහුගිය මාස තුන ඇතුළත අප සමග ඉඳලා අපට මඟ පෙන්වලා අපට සපයලා අපට සියලු දේවල් වලින් අපව රැගෙන තිබෙනවා. වහන්සේ විශ්වාසවන්තව අප සමග සිටිලා තිබෙන නිසා අද දවසේ මේ සබත් දවස උදෑසන වහන්සේ ස්තුතිවන්ත වෙලා ටික වෙලාවක් අපගේ ජීවිත අපගේ හදවත් බාර කරලා යන්න. ජීවමාන බලාතු දේපියාණනි ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ මේ වෙලාවේදී හදවත් අපගේ ජීවිත අපි ඔසවනවා. වාස විශ්වාසවන්ත වූ දෙවියාණන්ය වාස සර්ව බලධාරී වූ ස්වාමීන්ය වහන්සේ අප සමග සිටින නිසා වහන්සේ අපට මඟ පෙන්වන නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් අද දවසේ අපි ඉන්න ස්ථානයන් වලදී උභාසකගේ අභිමුඛය අප සමග තබමින් උභාස අප රැගෙන යන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ජීවිතවලට උභාසය ආශිර්වාද කරන්න වාසගේ අභිමුඛය අද දවසේ අත්දකින්න ඔබගේ කරුණාව ඔබට දුන බැනවා. මේ සියල්ලක් ඉල්ලන්නේ යේසුස් ක්‍රිස්තුස් වාසගේ ජීවමාන නාමයෙන්. ආමේන්. මෙහි ඔබ මහිමය පැතිරේවා. I අපට මඟ පෙන්වන්නේ. ඔබවහන්සේගේ හස්තය අප සමග තැබුණා. ඔබවහන්සේ අපගේ ගුරුතුමා. ඔබවහන්සේ අපි යන්න ඕන යා යුතු මාර්ගය අපට පෙන්වන්න. ඔබවහන්සේ අපි කරන්න ඕන දේ අපට පෙන්වන්න කියලා. ආත්මය ආනන්ද yob raj සියලු මහිමය සියලු ගෞරවය සියලු නමස්කාරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වහන්සේට පමණයි අපි පූජා කරන්නේ. වහන්සේ මේ දුන්නා වූ කාලය ගැන අපි ස්තුතිවන්ත වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමානම බලවත් වෙනවා. ආමේන්. සුබ උදෑසනක්. රදවාරයක් සභා භූමිය තුල සිටීමෙන් කොට දෙවියන් වහන්සේගේ වචනය කෙනෙන් උන්වහන්සේ අවස්ථාව ගැන දෙවියන් ස්තුති කරනවා. අපි බයිබලේ කොටසකට අපි අවධානය යොමු කරමු. මාක් සුභාරංචියේ පස්වනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට 34 වෙනි පදය දක්වා මාක් සුභාරංචියේ පස්වනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ සිට 34 වෙනි පදය දක්වා විතර අපි දකිනවා එක කාන්තාවකගේ වේදනා සමග ජීවත් වුණු කාලයක දෙවියන් වහන්සේගේ නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ ස්පර්ශය ඒ ජීවිත ලැබුවා වූ අවස්ථාවක් අපි කියවන්න යනවා 25 සිට 27 වෙනි පදය දක්වා දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක් නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ තමා සතු සියල්ල වියදම් කළ නමුත් කිසි පණක් නොලැබ වඩා අමාරුවට පැමිණ සිටියාය. ඇය යේසුස් වහන්සේ ගැන අසා සමූහය අතරින් පස්සෙන් ඇවිත් උන්වහන්සේගේ සලුවට අත ගැසුවාය. එක කාන්තාවක් ඉන්නවා අවුරුදු දොළහක් වේදනාවෙන් පීඩාවෙන් ජීවත් වුණු කාන්තාවක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඇසුවා දැනගත්තා තමන්ගේ ජීවිතයේ අසාර්ථක වෙලා කිසි දෙයක් කරගන්න බැරුව හැම උත්සාහයකම යෙදිලා බැරිම තැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට අවධානය යොමු කරනවා. අද ඔබයිමයි කිතුනුවන් ලෙස ජීවමාන දෙවි කෙනෙක්ව අඳුරගෙන සිටින එක ලොකු භාග්‍යයක්. අපට ඉන්න දෙවියන් වහන්සේ අපට උපකාර කරන දෙවි කෙනෙක් අපව සුව කරන දෙවි කෙනෙක් අපේ හඬ අසන දෙවි කෙනෙක් අපේ ජීවිත දකින දෙවි කෙනෙක් අප ප්‍රශ්න කරදර වලින් ගලවන දෙවි කෙනෙක් අපට අනාගතයට මුහුණ දෙන්න අපට ශක්තිය අනාගතයට මුහුණ දෙන්න අපට ධෛර්යය ලබා දෙන දෙවි කෙනෙක් මෙවැනි සත්‍ය ජීවත් වෙන දෙවි කෙනෙක්ව දැනගෙන සිටීම ලොකු භාග්‍යයක්. බොහෝ වෙලාවට කිතුනුවන් අපි මේ දේව උපකාරය ගැන දෙවියන් වහන්සේගේ මහත් වූ ක්‍රියාව ගැන අපි සිහි කරනවා අඩුයි. නමුත් දෙවියන් වහන්සේව නොදන්න අසරණ වුණා වූ උපකාරයක් නැති ජීවිතේ කිසිම හවුහරණක් නැති මිනිසයන් දෙවියන් වහන්සේ වෙතට එම ඒකේ ප්‍රවණතාවය වැඩි. එයි ජීවිතවල මිනිස්යන්ට කරන්න බැරි දේවල් අපේ ජීවිතයේ අපේ මානසික උත්සාහයෙන් කරන්න බැරි දේවල් කරන්න පුළුවන් එකම කෙනා දිව්‍ය මානසයේ පමණයි. දැන් මේ කාන්තාව ගැන අපි දකිනවා අවුරුදු 12ක් ඊටමත් දරුණු ලෙස පීඩාව තුළ ගමන් කරා මේ රෝගය නිසා. වචනය කියනවා 26 වෙනි පදයේ වෛද්‍යවරුන් නිසා ගොඩාක් වේදනාවටපත් වුණා. තමන්ට තිබුණු සියල්ල වියදම් කළා. ඒත් සෝයක් ලැබුණේ නැහැ. ශාරීරික తত্ত্বය එන්න එන්න දරුණු වුණා. වචනේ එලෙසම කියනවා. කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරා. තමගේ ජීවිතයේ තිබුණු දේවල් මැකී ගියා. අන්තිමට තිබුණු දේවල් නැති වුණ එක අතර තමන්ට තිබුණු සුවයත් ක්‍රමක්‍රමයෙන් අඩුවේගෙන ගියා. මෙවැනි කාලයක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අහලා තිබුණා. අද ඔබයිමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේ ගැන උන්වහන්සේ වචනේ මිනිසයන්ට අතීතයේ සිට අද දක්වා කළා වූ දේවල් ගැන අපි අහනවා. නමුත් ඒ ගැන අපිට අගය කිරීමක් අපිට ඒ ගැන ලොකු සිතුවිල්ලක් නැත මෙනෙහි කිරීමක් අපේ ජීවිතේ අපි කරන්නේ නැහැ. නමුත් මේ අසරණ වුණා වූ මේ කාන්තාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න උත්සාහ කරනවා. එයි ජීවිතේ අසාර්ථකයි. අද ඔබ දේව අභිමුඛයට එන අවස්ථාවන් විවිධ තත්ත්වයන් තුළ ඔබ ගමන් කරමින් දිව්‍ය මාස දෙසට ඔබ එන්න පුළුවන්. මේ කාන්තාව වගේ ලෙඩ රෝග පීඩාවන් සමග අවුරුදු ගණනාවක් ඉතුරු ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් විසඳීමක් නැති ප්‍රශ්න. අවුරුදු ගණනාවක් මේක ගැන ඔබ වෙහෙසෙනවා. ඔබ ඒකට වියදම් කරනවා. බොහෝ දේවල් ඔබ කරනවා අසාර්ථක වෙන්න පුළුවන්. දැන් මේ කාන්තාවගේ ජීවිතයේ මේ ඇයට තිබුණා වූ මේ ලෙඩ නිසා ඔහුගේ ජීවිතේ ඇගේ ජීවිතේ හිර වෙලා එක සීමාවකට කොටු වෙලා තිබුණේ. වෙන දේවල් ගැන අවධානය යොමු කරන්න බෑ. මේ ලෙඩේ නිසා හැම දෙයක්ම කරන්න උත්සාහ කරන්න අමාරුයි. ඇයි? තමගේ මනස තමගේ ඇතුළාන්තය මේ වේදනාවට ඉලක්ක වෙලා ජීවත් වෙන්න සිදු වුණේ. ද යේසුස් වහන්සේ ගැන ඇහුවා ඇය තුළ ඇති වුණා වූ බලාපොරොත්තුව ඒසුස් වහන්සේ නොදන්න නිසා ඒසුස් වහන්සේව අත්දැකලා නැහැ. නමුත් අහලා තිබුණා. ඇය තුළ තිබුණා වූ මතිමතාන්තර සමග ඇති කළගත්තා යම් විශ්වාසයක්. මොනවද විශ්වාසය? යේසුස් වහන්සේගේ සලුව මම අත ගැහුවා නම් උන්වහන්සේගේ වස්ත්‍රය මම ඇල්ලුවා නම් මට සුවය ලැබෙයි කියලා තමක් ඇතුළෙම කියාගත. වචනය මීට ප්‍රථම යසුස් වහන්සේගේ සලු ඇල්ලුවා නම් සෝයක් ලැබෙන බව අපි අහලා නැහැ. නමුත් ඇය කිතුණු ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වුණු කාන්තාවක් නෙවෙයි. නමුත් ඇයට තිබුණා එය අහලා තිබුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන. සුව කරන, මනුෂ්‍යයන්ට ප්‍රේම කරන, මනුෂ්‍යයන්ට අනුකම්පා කරන දෙවි කෙනෙක් ගැන මේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඈ අහලා තිබුණා. මේ ස්ථානයේදී උන්වහන්සේගේ සලුව මම ඇල්ලුවා නම් මම සුවය ලබනවා කියන ඒ විශ්වාසය ඇතුළ තිබුණා. එහෙම වෙයි කියලා කියලා නෑ කොහෙවත්. නමුත් යේසුස් වහන්සේ සුව කරන බව ඇය විශ්වාස කළා. අද ඔබයිමයි මේ වචනේ මේ තරම් දේවල් මෙතන පොරොන්දු දෙවියන්වහන්සේ දීලා තියෙනවා. ඒව ගැන අපි අපේ ජීවිතය අදාළ කරලා එම විශ්වාස කරලා ඒක ලබා ගන්න අපි සූදානම් නැත්තම් පාරම්පරික කිතුනුවන් ලෙස මේ ඔක්කොම දැනුමට අහලා එතනින් එහා අපි අත්හැරලා දානවා. අප වෙනුවෙන් මිනිස්යාගේ වේදනාවන් පීඩාවන් වෙනුවෙන් දෙවියන් වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණයි. ඒක උන්වහන්සේ පුරුසියේ සම්පූර්ණ කරලා ඉවරයි. සියලු මිනිස්යන් වෙනුවෙන් සුවය, ගැලවීම, මිදීම, මානසික පීඩනයන් වලින් නැගිටින්න බලය කුරුසියේ උන්වහන්සේ අපට උරුම කරලා දීලා ඉවරයි. උන්වහන්සේ නොදන්න අයට කුරුසියේදී සියලු මනුෂ්‍ය පීඩාවන් වලින් ගැලවෙන්න උන්වහන්සේ බලාපොරොත්තුවක් දීලා ඉවරයි. අද ඔබ තනිකම කියලා හිතනවද? කුරුසියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තනිකම තුල ගමන් කරා. රැවටීම් ගැන ඔබ කතා කරනවද? කුරුසිය ගමනේදී යුදස් කියන මේ ගෝලයා පාවල දුන්නා. තමන් එක්ක හිටපු පේතෘස් අඳුරන්නේ කියලා ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේගේ ආත්මිකකම නිසා උන්වහන්සේ පීඩාත් කරලා කවුද ඔබට ගැහුවේ කියලා උන්වහන්සේ විහිළු කරන්න පටන් ගත්තා. උන්වහන්සේ අන්තිමට මානසික පීඩනයක් තුළ ගමන් කළා. අනේ ස්වාමිනී, ඇයි මාව අත්‍යරියේ කියලා අහන්න තරම් උන්වහන්සේ එවැනි අමාරු තැනකට ගැටලුවන්ට සපත් වුණා. අද ඔබයිමයි මූුණ දෙන්නාවෝ හැම ප්‍රශ්නයක්ම කරදරයක්ම හැම තත්ත්වයක්ම උන්වහන්සේ අඳුනනවා. සියල්ලේදී අපට උපකාර කරන්න පුළුවන් උත්තම පූජකයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අද උන්වහන්සේ නොදන්න අයටත් මේ කුරුසිය බලාපොරොත්තුවක් ගෙන එනවා. එහෙනම් මිනිස්යන් පීඩා විඳින්නේ ඇයි මේ කාන්තාව අදාළ කර යේසුස් වහන්සේ වෙසට ඇවිල්ලා උන්වහන්සේගේ වස්ත්‍රය සලුව ඇල්ලුවා අල්ලපු වෙලාවෙම ඇයගේ ශරීරය තුළ සුවයක් දැනුණා කියවමු 29 වෙනි පදයේ සිට 34 වෙනි පදය දක්වා මාක්ස් සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ විසි නමවිනි පදය සිට තිස් හතරවෙනි පදය දක්වා. එකනෙහිම ඇගේලේ ධාරාව වියලී ගොස් ඒ පීඩාවෙන් ඇයට සුව ලැබූ බව ඇගේ ශරීරය තුළෙහි ඇයට දැන්නේ. එකනෙහිම යේසුස් වහන්සේ තමන් කෙනෙන් නිකුත් වන ආමුභාව පිටවී ගිය බව දැන සමූහයා මැදහැනි මාගේ වස්ත්‍රවලට අත ගැසුවේ කවුදැයි ඇසූසේක. උන්වහන්සේගේ ගෝලයෝ ඔබට තෙරපිය ගැන සිටින්නාව සමූහයා දැක දැකත් මට අත ගැසුවේ කවුද කියා අසන සේක්දැයි කීවෝය. ඒ දේ කළ ස්ත්‍රිය දකින පිණිස උන්වහන්සේ අවට බැලූසේක. නමුත් ස්ත්‍රී තමාට සිදුවූ දේ දැන බයවී වෙවුලමින් ඇවිත් උන්වහන්සේ ඉදිරියේ බැටි සම්පූර්ණ ඇත්ත උන්වහන්සේට කීවාය. උන්වහන්සේද දියණියනි. නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේ. සමාධානයෙන් ගොස් නුඹේ පීඩාවෙන් සුවපත්ව සිට පන්නැකි ඇයට කිසියක. එතන අපි දකිනවා ඇය සුවයක් අත්දැක්කා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සලුව අල්ලපු වෙලාවෙම. ඒ වෙලාවෙම යේසුස් වහන්සේ දැනුණා උන්වහන්සේගේ ආනුභාවය පිටත් වීම. අද ඔබට මට සුවයක් ලැබෙනකොට ඒක අහම්බයෙන් වෙන දෙයක් කියලා අපිට හිතන්න බෑ. දේව අභිමුඛයෙන් ඔබ දෙසට බලයක් නිදාස් වෙනකොට ඒක ස්වර්ගයේ දිව්‍යන් වහන්සේට ඒක දැනෙනවා. අහම්බෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔබට පොඩි සුවයක් හරි නිදාස් වෙනවා නම් ඒක ඔබ ගැන දිව්‍යන් වහන්සේගේ ඇස් යොමු විලා ඔබ දෙසට ඒ දේව බලය නිදාස් වෙන නිසායි ඔබ සුව වෙන්නේ. ගොඩක් අය අතර මමත් සුවය ලබනවා ඒක ලොකු බලපෑමක් නෙමෙයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් වචනේ කියන්නේ මොනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ බොහෝ සෙනඟ උන්වහන්සේ අවට උන්වහන්සේව හිර කරගෙන යන මේ ගමනේදී අනිත් අයගේ ස්පර්ශය අනිත් අයගේ ඉරවීම උන්වහන්සේට දැනුනේ නැහැ. මේක කාන්තාවකගේ මේ ස්පර්ශය උන්වහන්සේට දැනුණා. උන්වහන්සේ අහනවා කවුද? මාව ඇල්ලුවේ. ගෝලයන් අහනවා සාමාන්‍ය මිනිසයා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මෙච්චර සෙනඟ ඔබ වට කරගෙන හිර කරගෙන ඉන්නවා. ඔබ කොහොමද අහන්නේ කවුද ඔබව ඇල්ලුවේ? යේසුස් වහන්සේ කියනවා මම දන්නවා මගේ ආනුභාවය පිටත්. ඔබ ඇදහිල්ලෙන් විශ්වාසයෙන් දේව පාමුලට එනකොට ඔබට දෙවියන් වහන්සේගේ ආනුභාවය ඔබ දෙස පිටත් වෙන්න ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඔබේ හඬ අරගෙන යන්න පුළුවන්. ඔබේ හඬ නිකන් යාඥාවක් නම් ඒක වැඩක් නෑ. නමුත් ඔබේ හඬ එසු වෙනවා නම් විශ්වාසයත් සමග මේ කාන්තාව වගේ මම මේ දේ කරා නම් මට යේසුස් ශ්‍රේෂ්ඨ ස්වාංශික සලුව හැල්ලුවා නම් මම සුවය ලබනවා. ඒ ප්‍රකාශනයත් සමග ඇය ඒක කළා. අද ඔබ යාඥාව නොසවද්දී මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසට මගේ යාඥාව ඔසවනවා උන්වහන්සේ මට උපකාර කරනවා කියන විශ්වාසය ඔබට තියෙනවද? ඇයගේ ජීවිතේ සුවය ලැබුවා. සුවය ලැබුවෙන් පසුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පණිවිඩයක් දෙනවා. ඉතාමත් වැදගත් පණිවිඩය. අද ඔබටයි මටයි ජීවිතේ අදාළ කරන්න පුළුවන්. ඔබේ විශ්වාසය ඔබව ගැලෙව්වා. ඔබ සමාධානයෙන් ගොස් ඔබේ වේදනාවෙන් ඈත් වී සුවයෙන් සිටපන්න. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුඛයෙන් පිටත් වුණු වචනය. ඔබ වේදනාවෙන් ජීවත් වෙන්නේ ඔබ ඇදහිල්ලෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසට ඔබේ ආඥාවන් උසවමින් උන්වහන්සේ උපකාරය හොයන විට උන්වහන්සේගෙන් ඔබට ලැබෙන පණිවිඩය ඔබේ ඇදහිල්ල ඔබව නිදහස් කරා නැවත ඔබ යන්නේ සමාදානයක් සමග නැවත ඔබ යන්නේ වේදනාවෙන් ඉවත් වී නැවත ඔබ යන්නේ සුවයෙන් සිටින්න මේ ඔක්කොම වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දීර්ඝ කාලීව අත්දකපු දෙයක් තුල නෙමෙයි. අහලා තිබුණා ඒ ඇසීම ක්‍රියාවට නැගුවා විශ්වාසය. ඇති කළගත තමන් තුළ මම සලුව ඇල්ලුවා නම්. ඇයි? විශේෂ සේවයක් ලබන උන්වහන්සේත් එක්ක කතා කරලා දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මන්ද සෙනඟ වැඩි. නමුත් හිතුවා ඒ සෙනග අතර මට කරන්න පුළුවන් දේ මෙන්න මෙච්චරයි සලුව හරි චුට්ටක් අල්ලන්න. ඒක කරා සුවය ලැබුවා. යේසුස් වහන්සේගෙන් ජීවනයේ පණිවිඩය සමග නැවත නිවසට යනවා. අද කිතුනුවන් අපි සොයන්න අවශ්‍යයි. සුවය පමණක් නොවේ. උන්වහන්සේගේ සැපීම පමණක් නොවේ. ජීවනයේ මාර්ගය තුළ ගමන් කරන්න. මේ කාන්තාවට මේ ස්ථානයේදී සත්‍ය එළිදරවුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 12 පීඩාවෙන්ද මට උන්වහන්සේ සුවය දෙන්න උන්වහන්සේට පුළුවන් වුණා. සමාධානය ගෙන එන්න උන්වහන්සේට පුළුවන් වුණා. වේදනාව ඉවත් කරන්න උන්වහන්සේට පුළුවන් වුණා. ඒක ඒ ස්ථානයේ ලැබුවා වූ සත්‍යය. නමුත් අපි සත්‍ය තුළ ජීවත් වෙන්න අවශ්‍යයි. සුවය ලැබීම එක අත්දැකීමයි. නමුත් ඒ සුවය තුළ හඳුනාගත්තා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පැවතීම ඔබේ සදාකාලික ජීවිතයට දක්වා ඔබට උපකාර කරයි. යොහන් සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි 32 වෙනි පදයේ කියවමු. යොහන් සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 31 සහ 32 එබැවින් යේසුස් වහන්සේ තමාව අදහා ගන්නයි දෙව්වන්ට කියනසේක් නුඹලා මාගේ වචනයෙන් පවතිනවා නම් සැබෑවට නුඹලා මාගේ ගෝලයෝ නුඹලා සැබෑව දැනගන්නවා ඇත සැබෑවද නුඹලා නිදහස් කරන්නේය කීසේක එතන කියනවා නුඹලා මගේ දේශනාව තුළ ඉගැන්වීම තුළ පවතින්නේ එවිට උඹල සත්‍ය දැනගනීවි. ඒ සත්‍ය ඔබව නිදහස් කරයි. සුවය ලබන එක සත්‍ය දැනගැනීමක් පමණයි. ඒ සුවය ලැබුවන් පසුව ඒ ජීවත් වෙන දෙවියන් වහන්සේ උගන්වන දේ උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වීම තුළ අපට සදාකාලික ජීවනයට පැමිණෙන්න නිදහස්කම ලබන්න පුළුවන්. අද කිතුනුවනුත් මේ යේසුස් වහන්සේව නොදන්න මේ කාන්තාව ලැබුවව අත්දැකීම තුළ පමණයි ජීවත් වෙන්නේ. හැබැයි දිව්‍ය මාංශ බලාපොරොත්තු වෙන දේ අපි සුවයට පමණක් නෙවෙයි උන්වහන්සේගේ සැපීමට පමණක් නෙවෙයි උන්වහන්සේගේ ලැබෙන ආශිර්වාදයන් වලට පමණක් නෙවෙයි සදාකාලික ආශිර්වාදයන් කෙරෙහි අවධානය යොමු කරමින් විගමන් කරන්න අවශ්‍යයි. ඇයි? පියාණන් වහන්සේගේ සැලැස්මට එයයි. උන්වහන්සේගේ ආශාව එයයි. උන්වහන්සේ මවපු මිනිසයා දැවත උන්වහන්සේ ළඟට යෑම උන්වහන්සේගේ සැලැස්ම. ඉතින් උන්වහන්සේගේ ආශාව ඒකනම් අපි උන්වහන්සේගේ ආශාව සොයන්නේ නැතුව අපේ මාංශික දේවල් පමණක් නම් අපි සොයලා උන්වහන්සේගේ දේවල් අපි අත්හරිනවා නම් අපි ආත්මార్థ කරනවා. ලැබෙන දේ තුළින් දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙන්න උන්වහන්සේගේ මාර්ගය තුල පවතින්න අපි උත්සාහ කරන්න අවශ්‍යයි. අපේ ජීවිතේ දෙවියන් වහන්සේ වෙතට යෑම නැත්තම් සදාකාලික ජීවනය තුල අපි ගමන් කිරීම අපේ අරමුණ වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපේ අරමුණ తాවකාලික මේ පොළොවට සීමා වෙච්ච දේවල් තුල පමණයි රැඳෙන්නේ. මේ කාන්තාව සුවය ලැබුවත් අද ඔබයි මයි ගැලවීම ලබා ගත්තේ බොහෝ වෙලාවට යම් මෙවැනි අත්දැකීමක් නිසා. ප්‍රශ්නයකින් ගැලවුණා යේසුස් වහන්සේගේ බලය අත්දකින්න හැම මිනිසියෙකුටම යම් ජීවිතේ කාලයක් තිබුණා. ඒ කාලයන් වල යම් ප්‍රශ්න කරදර තුල ගිහිල්ලා උන්වහන්සේව අඳුරගත්ත බලවත් දෙවි කෙනෙක් බව. හැමදාම ඒ අත්දැකීම තුල ජීවත් වෙන්න බෑ. උන්වහන්සේ තුල අපි ඉදිරි ගමන යන්න අවශ්‍යයි. සත්‍ය දැනගන්න. සත්‍ය ඔබව නිදාස් කරයි. මේ කිතුනුවන්ට. ඊට කලින් දෙවියන් වහන්සේ නොදන්න මේ ජීවිතය යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා ස්පර්ශය තුලින් සුවය ලැබුවා. ඒ ජීවිතයට කිව්වේ නුඹ සුවයෙන් සිටපන්. ඇයි ඒ ජීවිතයට අවශ්‍ය එයයි දේව බලය අත්දකින්න ඒ ජීවිතයට සුවයක් අවශ්‍යයි නැවත ලෙඩින් නිවසට ගියාන දිවියන් මාන්සි ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනගන්නේ නැහැ ඒ දැනගන්න අවශ්‍ය එළිදරව්ව උන්වහන්සේ දුන්නා එතනින් පසුව අපට තියෙන පණිවිඩය යේසුස් වහන්සේගේ ඉගැන්වීම තුළ උන්වහන්සේගේ විවස්ථාව තුළ මේ පවතින්න අවශ්‍යයි සත්‍ය දැනගන්න සත්‍ය ඔබව නිදහස් කරයි. තිවිල්මාන් සෝවාන් ඔබට ආශිර්වාද කරයි. හොඳයි ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. වහන්සේ අපට දුන්නා වූ මේ අනාගත දවස හොඳ නමස්කාර කාලයක් ඒ වගේම වචනය සත්‍ය අපව නිදහස් කරනවා. ස්වාමින් වහන්සේට මහිමයන් ගෞරවය රජකරන් සෞබලය රජවතු ව්‍යාඥා කරපු මේ ගායනාවෙන් පස්සේ මේ සතිය දෙවියන් වහන්සේ අප සමගින් ඕන උන්වහන්සේගේ විශේෂ දිව්‍යමය උපකාරය මේ පවුල්වලට අපේ ජීවිතවලට උන්වහන්සේ අනාගතය සමඟ තබන්න හලෙලුයා Saubara should know. උපකාරී දෙවි පියාණනි අපි මේ අනර්ග දවස ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා දෙවි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ස්තුතියි নমස්කාරය තුල අප සමග සිටිය නිසා සුද්ධාත්මයාණනි ඔබ වහන්සේ අපට කතා කරන එලිදරව් වෙන දෙවියන් වහන්සේ නිසා ස්වාමීනි අපි ස්තුතිවන්ත වෙනවා වචනය ගැන ස්වාමිනි ඔබ වහන්සේට මුළු මහිමය ගෞරවය දෙනවා ඔබ වහන්සගේ වචනය අපව ජීවත් කරවනවා. අපව පෝෂණය කරනවා. අපේ ඇදහිල්ල වර්ධනය කරනවා. ස්වාමින අපේ ජීවිතවල දුබලකම් ඔබ වහන්සේ ගොඩනගා ගන්න අපට උපකාර කරනවා. දැන් දෙවි ස්වාමිනී අපි එක එක්කෙනා බාර වෙනවා. අපි යාඥා කරනවා මේ දවසේ ශුද්ධාත්ම දෙවියන් වහන්සේ මේ එන්නා වූ සතිය තුල ඔබ වහන්සේ අප සමග සිටිය මැනව. අපට අවශ්‍ය වහන්සගේ මඟ පෙන්වීමත් ආරක්ෂාව සුවය වහන්සගේ දිව්‍යමය ස්වාමිනි මඟ පෙන්වීම දවස්පතා අපට දුන බැනව. ස්වාමිනි අපි යාඥා කරනවා වහන්සේගේ අභිමුකයට අපි ලංවෙනවා විශේෂයෙන් ලෝකවාසී ජනතාව මේ මුහුණදීලා තිබෙන්න්නා වකවානුව තුළ ශුද්ධාඥානනි වහන්සේ අපව දහිරමත් කරන්න. අපව ශක්තිමත් කරන්න. අපව ගොඩනගන්න ආශිර්වාද කරන්න. ඔබ වහන්සේට මුළු ගෞරවය මහිමය දෙනවා. දැන් පිය උදවියන් වහන්සේගේ ප්‍රේමයක් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයක් සුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුම්මතු සදාකාල ස්වාමීන් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමග වේවා. ආමේන්. සියලු දෙනාට දේවපීට